මාලාවක් අප මේ ඉදිරිපත් කරගෙන ඉනු ලබන්නේ මේක ප්‍රථමයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණාව ප්‍රකාශ කළා අද කියන්න තියෙන්නේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන ප්‍රතිලෝම පටිච්චසම්පාදයේ ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටසට අදාළ වෙන කොටස. ඒකෝට මේ පටිච්චසම්පාදයේ කියන එකේ අදහස හේතුන්ගෙන් හටගත් ඵල ධර්මතාවයන් කියන එකයි. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම යම් යම් හේතුන් නිසා හටගත්තු දේවල් හේතුන් නැතුව හටගත්තු දේවල් නෙවෙයි. මේ හේතුන්ගෙන් හටගත් දේවල් වලට කියන වචනයක් තමයි සංස්කාර කියන එක. ඒ වගේම සංකත කියන වචනයත් හේතුන්ගෙන් හටගත් ධර්ම වලට කියන වෙනත් වචනයක්. ඒකට මේ සංස්කාරෝ සංකත නොවන එකම ධර්මයේ වශයෙන් දැක්වෙන්නේ නිර්වාණය පමණයි. නිර්වාණයෙන් මෙහා සිදෙන සෑම දෙයක්ම හේතුන් නිසා හටගත් ධර්මතාවයන් හේතුඵල ක්‍රියාවලිය. එතකොට මේ හේතුඵල විස්තර කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනයේ බොහෝ අවස්ථාවලදී දැක්වෙන්නේ. මේ හේතුඵල විස්තර කරන විට විවිධාකාරයෙන් ඒක විස්තර කරලා තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දක්වන කොටත් හේතුඵල විස්තරයක් තමයි බුදුහාමුදුරු ප්‍රකාශ කරන්නේ. ලෝකේ දුකක් පවතිනවා. ඒක ප්‍රතිඵලයක්. දුක පැවතීමට හේතුවක් තියෙනවා. ඒක දුක්ඛ සමුදය වශයෙන් දක්වනවා. නොදේ දුක්ඛ සමුදය කියන එක හේතුවක් නම් දුක කියන එක ඵලයක්. හේතුඵල දෙකක් එතනදී. එතකොට දුක්ක් තියෙනවා නම් දුක්ඛ නිරෝධයක් දුක නැතිවීමක් නිවනක් තියෙනවා. ඒ නිවන ඵලයක් වෙනවා නිවන ලැබීමට යම් කිසි ක්‍රමයක් අනුගමනය කරන එක හේතුවක් වෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක ඒක නිසා හේතුවක්. එතනත් තියෙන්නේ හේතුඵල ධම්මතාවයක් තමයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා අරන් බලන විට බොහෝ දේශනාවල දැක්කෙන්නේ හේතුඵල ධර්මයන්ගේ විස්තරය. මේ හේතුඵල ධර්මයන් විස්තර කරනවා ගැඹීර වශයෙන් ඔය සූවිසි පක්ෂයන් සූවිසි පක්ෂයන් ගැන ප්‍රත්‍ය විශේෂ හතරක් ඔය හේතුපත්‍යෝ ආරමණපත්‍යෝ අධිපති අනන්තර සමනන්තර සත්‍යාසාදී වශයෙන් දැක්කෙන ප්‍රත්‍ය විශේෂ හතරක් දෙන ඒ ප්‍රත්‍ය විශේෂ හතර විස්තර කරනවා දීර්ඝ වශයෙන් හේතුඵල වශයෙන් දක්වන විට මේ පාටිච්ච සම්පාදයේ එතරම් දීර්ඝ විස්තරයක් නෙවෙයි කරන්නේ යම් කෙසේ කෙනෙකු සත්‍යයකු සම්මත වශයෙන් පිළිබඳව කතා කරනකොට අපි සත්‍යය කියලා කතා කරන්නේ මෙවැනි සත්‍යයක් සංසාරයේ දිගින් දිගට ඉතිල ඉපද මෙරි මෙරි යාමේදී සිදුවන හේතු ක්‍රියාදාමයේ විස්තර කිරීමක් එකwidehatකින් ප්‍රකාශ කරනවා අනිත් අතින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කරලා එනම් පාන්න කාලා මේ සසර දුක නැති කිරීමේදී ක්‍රියාත්මක වන හේතු ප්‍රකල හේතු ඵල ක්‍රියාදාමය තවත් අතකින් විස්තර කරනවා. මේකොට මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයන් තුනේ විස්තර කරන ලබන්නේ. මේ මේ අය තේරුම් ගන්න ඕනේ මේ පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ අංකේශාවක් නෙවෙයි. තමන් තමන් ගැන කියන කතාවක් කියලා. මෙතන තමන් කියන්නේ තර සම්මුතිය පිළිදලා. ඒකෝට යම් කෙනෙක් මේ සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යනවා අන්න ඒක සිදුවන ක්‍රියාදාමයේ සිදු ඒ කියන්නේ මෙරි මෙරි ඉපදී ඉපදී යන ක්‍රියාදාමය සිදුවීමේදී පහළවන හේතුඵල ක්‍රියාදාමය පටිච්චසම්පාදන්නේ විස්තර කරනවා එතකොට නැත් මේ මෙරි මෙරි ඉපදී ඉපදී යන ක්‍රියාදාමයෙන් නතර කළා පිරිනොම් පාල සසර දුක නැති කරනවා මේ සසර දුක නැති කිරීමේදී සිදුවන හේතුඵල ක්‍රියාදාමය ප්‍රතිලෝම පරිච්ඡේද ධර්මයන් වශයෙන් විස්තර කරනවා. ඒකට මේවා හේතුඵල කියන එක ගැන පරමුතුරට හෝ මේ ඇයට තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නට ඕන. අනිත් පැත්තෙන් තේරුම් ගන්නට ඕන පටිච්චසමුප්පාද ධර්මයන් කියන්නේ තමන් තමන් ගැනම කියන කතාවක්. අපගේ මේ නැවත නැවත ඉපදී ඉපදී සංසාර ගමන මේ දක්වා ආපහැටි ඉදිරියට යන හැටි කියන කතාවක්. නැත්නම් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරලා සම්පූර්ණයෙන්ම දුක නැති කිරීම ගැන කියන කතාවක්. මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි යම් කිසිවක් නෙවෙයි. මේ පංචස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්මයන් නැවත නැවත ඇති ඇති නැති නැති යාමේදී ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ප්‍රකාශ වන්නේ. ඒ වගේම මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිලෝම පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරනකොට දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ග සත්‍ය විස්තර කරනවා. ඒකට මෙතන තියෙන්නේ පටිච්චසමුපාදයේ දැන් විස්තරයේදී දැක්කන්නේ චතුරාර්ය සත්‍යන. මේ පටිච්චසමුපාද ධර්මයේ තාම ගැඹීරව ධර්මයක් වශයෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. මට බොහෝ දෙනෙක් කියලා තියෙනවා ඊටාම ගැඹුරුයි මේක තේරුම් ගන්නට බැහැ කියලා. ඒ අමතරව ඒ පාසල්වල උගන්වන දහම් පාසල්වල උගන්වන ගුරුවරු පවා මට ඇවිල්ලා කියලා තියෙනවා මේක ඉතාම ගැඹිරයි තේරුම් ගන්නට අපහසුයි කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කවස්වල ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි ගැඹුරුයි කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරන මට නම් ලෝකේ තරම් ගැඹුරක් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න එපා ආනන්ද ඒක ගැඹුරුයි. ගැඹුරු අර්ථයක්මයි ඒකේ තියෙන්නේ. මේ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයන් හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොකළ නිසා තමයි මේ ලෝකයේ සත්‍යය නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි විශේෂයෙන්ම සසර දුකටපත් වෙමින් මේ කියන්නේ දුකතිගාමී වෙමින් මේ සසර දුකේම නිමක්න වෙලා සිටින්න කියන කතාව. බුදුජානන් වහන්සේ එහිදී ප්‍රකාශ කළා. එතකොට බුදුජානන් වහන්සේ විසින් ප්‍රකාශ කළා මේ පරිසම්පාද ධර්මයේ ගැඹුරුයි ගැඹුරු අර්ථයක්මයි එයින් දැක්වෙන්නේ මෙන්න මේ ධර්මය හරියට අවබෝධ කර නොකළ නිසා සංසාපුලක ජාතා බුලාගුණිත ජාතා මුංජ බම්බිත භූත ආදී වචන බුදුහාමර ප්‍රකාශ කළා හරියට පැටලුණු නූල් බෝලයක් වගේ මේ ලෝකයේ සත්‍ය සංසාරයේ පැටලි පැටලි සිදෙනවා ඒක මේ සංසාරයේ ගැටවල ගැට ගැසී සිටිනා ඒ ගැට දිහා ගන්නට නැත්නම් ඒ සංසාර අවුල දිහා ගන්නට නැහැ කියලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ නොකරන නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා ඔය පෙර සිටි බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වූ ආකාරය විපස්සේ සිටී වෙස ලෝකක සංගෝණාරම කාශ්‍යප වැනි බුදුරජාණන් වහන්සේලා මෑතකදී පහළ වූ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සෑම අවස්ථාවකදීම මේ පටිච්ච සම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ప్రత్యක්ෂ වශයෙන් අත්දැකීම තුළින් තමයි ඒ සෑම බුදු කෙනෙම බුද්ධත්වයටපත් වුනේ කියන කතාව ප්‍රකාශ කරන්නේ. ඒ වගේම නගර කියලා සූත්‍රයක බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වූ ආකාරය ප්‍රකාශ කරන උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා මමත් මේ බුද්ධත්වයටපත් වුනේ මේ පටිච්චසම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගම්භීර වශයෙන් අවබෝධ කරාට පසුයි කියලා. එතකොට මේ පරිසම්පා ධර්මයන් ප්‍රායෝගික වශයෙන් යම් කෙනෙක් හරියට අත්දකිනවා නම් ඒ කියන්නේ ප්‍රතිලෝම පරිසම්පා ධර්මයන් හරියට යම් කෙනෙක් අත්දකිනවා නම් ඒ තුළින්ම කෙනෙකුට නිවන් ලබන්න පුළුවන්. මේ සමහර විට පුදුම වෙනවා ඇති මේ පරිසම්පා ධර්මයන් ප්‍රතිලෝම වශයෙන් දකිනකොට නිවන් ලබන්නේ එහෙම නිවන් ලබපුවා ඉන්නවා. මගේ උපදේශන ඔබ පිළිපැදලා විකාශාත්මක ප්‍රතිඵල අරගෙන ඒවම සුව කරක් දැකිනා අදස් හිටිනා. එදා සිට ප්‍රේත ගැන ඒකට කියන්නට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එහෙම අය හිට ප්‍රේත ගැන කියන්නට දෙයක් එතකොට නැහැ. ඒ නිසා මේ ධර්මයේ සෑම බෞද්ධෙක් විසින්ම තේරුම් ගත යුතු දෙයක්. ඒ තේරුම් ගැනීමට අපහසු වුණත් තම ටිකක් හරි ප්‍රඥාව තියෙනවා නම් සරල වශයෙන් කියන කරුණු හරි තේරුම් ගන්නට උත්සාහ ගන්නට ඕනේ. මේ පරිසම්පාද ධර්මයන්ගේදී ධර්මයන් විස්තර කරන විට හේතුඵල ක්‍රියාදාමයක් විස්තර කරන බව මා කීවා ඒ හේතුඵල ක්‍රියාදාමයේදී නැවත නැවත ඉදදී ඉදදී යන එක ආකාරය සහ මේ ඉදීම නතර කරන ආකාරය විස්තර කරන විස්තර කර දක්වන බවත් දැක්වුවා මේ විස්තරවලදී විශේෂයෙන්ම දක්වන්නේ බුදුහාමුදුරන්ගේ හේතුඵල කියන විට එක් හේතුවක් පානයි. ඒ කියන්නේ හේතු රාශියක් තියෙනවා යම් කිසි දෙයක් සිදු වෙන්නට. මේ හේතු රාශියම ඔක්කොම අරගෙන කියන්නට ගියොත් ඒ කියන කියන්නට යනු ලබන ධර්මය සමහරට ආකුල ව්‍යාකූල තත්ත්වයකට පත්වන්නට පුළුවන් කියන කෙනාට ඒක පැහැදිලිව තේරුම් ගන්න නැති වන්නට පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාද අංගයන් විස්තර කරන විට අර ප්‍රමුඛ වූ ප්‍රධානතම වූ හේතුව පමණයි ප්‍රකාශ කරන්නේ. මෙන්න මේක නිසාම අර වැසීගේ හේතුන් ප්‍රායෝගික අත්දැකීමක් නැති කෙනෙකුට ලබන්නට බෑ හොයාගන්නට බෑ. මොකද ඒවා පොත්වල ලියවිලා නැහැ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලනේ. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ විස්තර කරන විට ප්‍රකාශ කරන්නේ නැති අද ඒවා පොත්වල දක්නට ලැබෙන්නේ ඒක නිසා ඒ පටිසම්පාද ධර්ම විස්තර කරන විට තියෙන ඒ හේතුන් දක්වන අවස්ථාවලදී දක්වා ඇති හේතුන් එකම හේතුය කියලා හිතන්නට එපා. ඒකට හේතු රහසක් තියෙනවා හේතු රහස අතරින් ප්‍රමුඛ එක් හේතුවක් පමණයි ප්‍රකාශ කරන්නේ. ඊට අමතරව මේ හේතුඵල ක්‍රියාදාමය විස්තර කරනකොටම හැම විටම හේතුව හේතුවක් වශයෙන්ම සිදු වෙනවා කියලා හිතන්නටත් එපා. කියන්නේ යම් කිසි දෙයක් ඇතිවීමට යම් කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව දිගටම එකම විදිහටම හේතුවක් වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්නට එපා. ඒ හේතුව ඵලයක් බවට පත් වෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළේ එකම එකම ආකාරයකට නෙවෙයි. විවිධ වේදාකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරපු දේශනා තියෙනවා. මේ පටිච්චසමුප්පාදේ හරියට චක්‍රයක් වාගෙන, වෘත්තයක් වාගෙන ඒ ඔස්සේ අංග 12ක් තියෙනවා නම් ඒ අංග 12න් කොතනින් පටන් ගත්තත් පටන් ගත්තත් ආපහු එතෙන්ටම කැරකිලා ගමන් කරලා එන්නට පුළුවන්. උත්තේක ස්වરૂපයෙන්මයි. ඒක නිසා මේ පරිසම්පාදේ විස්තර කරන විට ඕනෑම කොටසකින් පටන් අරගෙන ඒ පරිසම්පාද ධර්මය විස්තර කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරෝ ඒ පුද්ගලයාට සුදුසු පරිදි ඒ ඒ තැනට සුදුසු පරිදි විවිධ විවිධ ආකාරයෙන් ඒක නිසා පරිසම්පාද ධර්මය විස්තර කරලා තියෙනවා. එසේ වෙතත් පරිසම්පාදයේ විස්තර කරන විට අනුගමනය කරන ලබන සම්ප්‍රදායික ක්‍රමයක් තිබෙනවා ඒ වගේම බුදුහාමුදුරුවෝ නොඑක් අවස්ථාවලදී ප්‍රකාශ කළ එම ක්‍රමයක් දක්වා ඒ ක්‍රමයේ දක්වත් තිබෙනවා ඒකට එහිදී දක්වන්නේ ඉතිමස්සින් සතේ ඉදං හෝතේ ඉමස් උප්පාදා ඉදං උප්පච්චති ඉති හිමස්මින් අසතේ දන්න හෝසේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති යදිදං අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආතන සලආතන පත්‍ය පස්සෝ පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භවෝ භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුභාස සම්භවಂತಿ ඊයමේ තස්ස තේවලස්ස දුක්ඛප්පන්දස්ස සමුදයෝ හෝති මේක ප්‍රතිලෝම පැත්ත මා කියේ නෑ අනිත් ඒ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ ආදී වශයෙන් දැක්කන කොටස. එතකොට එහිදී දක්වන්නේ ඉතිමස්මින් සත්‍යේ ඉදං හෝති. මෙන්න මේ හේතුව තියෙන විට මේ ඵලය තියෙනවා. ඉමස් ඉමස්ස උපාදා ඉදන් උප්පජ්ජති මේ හේතුව උපදින විට මේ ඵලය උපදිනවා. ඉමස්මින් අසතේ ඉදන් හෝති මේ හේතුව නැති වෙනකොට මේ ඵලය නැති වී යනවා. මස්ස නිරෝධා මේ හේතුව නිරුද්ධ වෙනකොට ඉදන් නිරුද්ධති මේ ඵලය නිරුද්ධ වී යනවා. මේ මේ හේතුන් නිසා හේතුන් තියෙනකොට මේ මේ ඵල ධර්මයන් තියෙනවා හේතුන් උපදිනකොට මේ ඵල ධර්මයන් උපදිනවා මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්ම නැහැ හේතුන් නිරුද්ධ වෙනකොට ඒ ඵල ධර්ම නිරුද්ධ වෙනවා ඒකයි අදහස ඒක විස්තර කරනවා කොහොමද කියලා අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වෙනවා අවිද්‍යාව හේතුවක් ඒ හේතුව නිසා සංස්කාර පහළ වෙනවා ඒක ඵලයක් එතන එකම හේතුව සංස්කාර පාල වීමේ එකම හේතුව අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව ප්‍රධානතම ප්‍රමුඛතම හේතුව ඒ හේතුව නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා. අවිද්‍යාව කියන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදක්න ප්‍රායෝගික වශයෙන් නොදක්න ඒ වගේම සංස්කාර කියන්නේ මෙතන විවිධ ආකාරයෙන් සංස්කාර කියන වචනේ විස්තර කරනවා මෙතන සංස්කාර කියන්නේ කුසල අකුසල සංස්කාර ආදී ධර්ම. එතකොට සංඛාරපත්‍ය විඥාන එතන සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ගෙනෙනවා. නැත්නම් විඥානය පහළ වෙනවා. එතකොට අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාර පහළ වුණා. සංස්කාර කියන එක ඵලයක්. අවිද්‍යාව හේතු වෙනවා. දැන් ඊළඟට සංඛාරපත්‍ය විඥානන් කියනකොට සංස්කාරයේ හේතුවක් වෙනවා. කලින් ඵලයක් වූ සංස්කාර ධර්මයේ දැන් හේතුවක් වශයෙන් විස්තර කරන සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥානේ පහළ වෙනවා කියන්නේ. ඒතකොට කලින් හේතුව ඊළඟට ඵලයක් වෙනවා. ඒ ඵලයම නැවත හේතුවක් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං. ඒ ඵලයක් හෝ විඥානේ දැන් හේතුවක් වුණා. ඒ විඥාන නිසා නාම රූප ධර්ම පහළ වෙනවා. නාම රූප පත්‍ය සලආයතනං ඒ නාම රූප කලින් හේතුව දැන් ඵලයක් වුණා ඒ නාම රූප කලින් ඵලය දැන් හේතුවක් වුණා ඒ නාම රූප නිසා නාම රූප පත්‍ය සලආයතනං ආයතන පහළ වීමක් ඇති අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මෙතෙන්දී හේතුඵල රාශියක් එකිනෙකට අත්හැරලා බැලමින් ක්‍රියාත්මක වන ආකාරයක් කියන්නේ නාම රූපච්ඡ සලායතන සලායතන ඇති වෙනවා නාම රූප නිසා සලායතන පත්‍ය පස්සෝ ඒක නිසා පස්සේ ගැන්ට පස්සේ පත්‍ය වේදනා පස්සේ තුලින් වේදනාවක් වෙන දෙනවා වේදනා පත්‍ය සංහා වේදනාවෙන් සංහා ඇති වෙනවා සංහා පත්‍ය උපාදාන ඒ තුලින් උපාදානයේ ප්‍රතිශිතින් අල්ලා ගැනීම ඇති වෙනවා චන්දරාගය පහළ වෙනවා උපාදාන පත්‍ය භව උපාදානයේ නිසා කර්ම භව රැස්වීම සිදු වෙනවා භවපච්චා ජාති භවය නිසා ජාතිය ගෙන දෙනවා ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාය සංගම්බන්ති ඒ ජාතිය ගෙන දුන්නාට පස්සේ ජරා ව්‍යාධි මරණය ශෝකේ පරිදේව ආදී විවිධ දුක් ගැට උපදිනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ පන්දස් සම්දේව හෝති මෙලෙස නොයි මේ දුක්ඛ දුක්ඛ ස්කන්ධේ නැවත නැවත පහළ වී පහළ වී යන්නේ බුදුරජාණන් වහන්සේ නගර වැනි සූත්‍රවලින් දක්වා තිබෙනවා ඒ පස්සේ මේ බුදුවරු බුද්ධත්වයට පත් වෙච්ච ආකාරය, ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ආකාරය. එහිදී උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වන්නට ඉස්සෙල්ලා කල්පනා කරනවා. මේ ලෝකේ සත්‍යෝ ජනා දුකටපත් වෙලා තියෙනවා. ව්‍යාධි දුකටපත් වෙලා සිටිනවා මරණ දුකටපත් වී සිටිනවා ශෝක පරිදේව දුක් වලටපත් වෙලා සිටිනවා අප්‍රිය සම්ප්‍රයෝග දුක් ප්‍රිය විප්‍රයෝග දුක් වලට මුහුණ පානවා කායික දුක් විඳිනවා මානසික දුක් විඳිනවා කැමති දැන් වලදී මේ දුක් විඳිනවා. ඒ වගේම මේ සිතෙන් කියනවා නම් මේ පංචස්කන්ධයේ පවස්ථාගෙන යෑම මේ දුක මේ ලෝක සත්‍ය අත්දකිනවා. ඒ බෝධිසත්ව සහිත ලෝක සත්‍යයයි. ඉතින් මේක පැහැදිලි වශයෙන්ම දකිනවා. ඒ පැහැදිලි වශයෙන් දකින්නට ඉස්සෙල්ලා උන්වහන්සේ මේ බුද්ධත්වයට පත්වන්නේ අලුයම යාමේ නම් ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ උපදවාගෙන තිබුණා පුබ්බේ නිවාසානුත් ඥානෙ, දිබ්බචක්ඛු ඥාන වැනි දේවල්. උද්දී නිවාසානුසති ඥානය කියන්නේ අතීත සංසාරයේ සිට ආකාර උපදිච්ච ආකාර දක්නා නොවන. බුදුරජාණන් වහන්සේගේ උද්දී නිවාසානුසති ඥානයට සීමාවක් නැහැ. පසේ බුදු කෙනෙකුට නම් කල්ප දෙකයි දකින්නට පුළුවන්. කල්ප සංඛ්‍ය දෙකයි. එතකොට අප්‍රසාවක සරියුන් මුගලන් මහරහතන් වහන්සේලාට කල්ප සංඛ්‍යය දකින්නට පුළුවන්. ඒවල සීමා තියෙනවා. මහා ශ්‍රාවකයෝ 80 දෙනෙක් සිට ඒගොල්ලන්ට කල්ප ලක්ෂයක් පමණයි දකින්නට පුළුවන් වන්නේ. ඊට පහළ පහළ සුළු සුළු ආත්ම ගණන් තමයි දකින්නට පුළුවන් වන්නේ සාමාන්‍යයෙන් අභිඥාසහිත රහත් වූ කෙනෙකුට. නමුත් බුදුරජාණන් වහන්සේගේ පෙරවිසු කඳ පිළිවෙල දක්නාලුවේ නිසීමාවක් නෑ. අතීතේ යම්සා දුරට ඈතට ඈතට ඈතට දිව යනවා නම් ඒ තරම් දුරට ඈතට ඈතට ඒ සම්මන්ත්‍රාඥානෙ දිව යනවා. ඒක නිසා ඒ සීමාවක් නෑ අසීමිතයි අනන්තයි. මේ අනන්තෝ ඒ පුබ්බේ නිවාසත් ඥානි උන්වහන්සේද පහළ වුණා පහළ වෙනකොට අතීතයේ විඳපු දුක් ඔක්කොම දැක්සනේ වෙනවා. සාමාන්‍යයෙන් මේ ඇයට දුක තේරෙනවද කියලා ඇහුවොත් ඔව් තේරෙනවා කියයි. අපි හිතමු කොළඹ හතක වැනි හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන නිරෝගී තරුණ පුද්ගලයෙක් ඉන්නවා. සෑම ගේම තියෙන ඇඳුම් පැනඳුම් තියෙන යාන වාහන තියෙන හැමම සැප විහරණ සැප ලබන්නට පුළුවන් ඕනෑම දේවල් තියෙනවා ලෙඩ දුකකුත් මොකක්වත් නැහැ මේ පුද්ගලයාගෙන් එනවත් දුකක් කියලා තේරෙනවද කියලා ඒ මිනිහට ඒක දුක තේරෙන්නේ දුකක් කියලා කියේ නමුත් තේරෙන්නේ මම ඊට වඩා සදෙන් දුක් විඳින පුද්ගලයෙකුෙන් එනවත් ඔබට දුක තේරෙනවද කියලා ඔහුට තේරෙනවා අර කුජලයාට වඩා මේ දුක කියන්නේ මොකක්ද කියලා. මොකද ඔහුම අත්දකලා තියෙනවා, ඔහුම අත්දකිනවා. අතිශයින්ම අපිටම අතිශයින්ම ධර්ම දුක් විඳිනවා පිළිකාවනි ධර්ම රෝගයකට පත් වෙලා බොහෝ දුක් විඳින කුජලෙකුන් ඔබ දුක දන්නවාට කිව්ව එයා ඒ දුක දන්නවා කියලා නමුත් අර පුද්ගලයාට වඩා වැඩි දුකක් කොහොම දකිනවා නමුත් සත්‍ය වශයෙන් දකින දුකක් නෙවෙයි. අපි නෝ සෝවාන් වෙච්ච කෙනෙකුගේ දුක දකින්නවාද කියලා අහුවොත් එහෙම ඔව් දකින්නයි කියනවා. නමුත් පුත්තජන කෙනෙකුෙන් අහුවොත් ඔව් දුක දකින්නවා. නමුත් අර සෝවාන් වෙච්ච පුද්ගලයා දකින ප්‍රමාණය නෙවෙයි. මේ විදිහට එක එක පුද්ගලයාගේ ඥාන මට්ටමට අනුකූලව තමයි දුක අවබෝධ වන්නේ. බොහෝ දෙනෙකුට මේ දුක තේරුම් ගන්නට බෑ. දුක තේරුම් ගන්නට බැරි නිසාම අතීතයේ විඳපු දුක දන්නේ නැති නිසාම මේ දුකම ප්‍රාර්ථනා කර කර සංසාරයෙන් ගැලී සිටිනවා. ඒක තමයි පරිසම්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ. එතකොට මේ දුක තේරෙන්නේ නැති කවිද්‍යාව නොදත්තම. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසත්ත්ව මූලයේදීම මේ කුකේ නිවාස අනුසධ්‍යානෙන් දැක්කා අතීතයේ විඳින ලද දුක් කොයිතරම්නම් දුක් ප්‍රාසයක් වින්දද කියලා උන්වහන්සේට දුක්ඛ සත්‍ය අපි දැක්කවා නෙවෙයි අපි දකින්නේ දුක්ඛ සත්‍ය අපට සරසළු දෙයක් නම් උන්වහන්සේ දකින දුක්ඛ සත්‍ය මහා පුත්‍රයටත් වඩා විශාලයි අති ගම්භීරයි ඒ වගේම පුත්වලයි ඒ වගේම උන්වහන්සේ දීප්තක් ඥානයත් උපදවාගත්ත ඕනේ දෙයක් ඕනේ තැන ඈතක තියෙන දෙයක් දකින්නට පුළුවන් මේ දීප්තක් ඥානයෙන් උන්වහන්සේ දුක දකිනවා ඒ දුක දකින්නට අපාවල් අපායවල් පේන උන්වහන්සේට අද ලෝකේ මිනිස්සු අපායක් තියනවදවත් කියලා දන්නේ නැහැ විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මමම මේක දැක්කා මමම මේක දුටුවා මගේම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකලායි මේ අපාය මේ විදිහට තියෙනවායි කියලා මම ප්‍රකාශ කරන්න කියලා ඔය බාල පඬිතු සූත්‍ර වැනි සූත්‍ර වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මේ දිබ්බ ඥාණයෙන් මේ අපාගාමී සත්‍යයන් දුක් විඳින ආකාරය උන්වහන්සේ පැහැදිලිවම දැක්කා ප්‍රේත ලෝකවල අනන්තවත් දුක් විඳින ආකාරය දැක්කා. මනුෂ්‍ය ලෝකේ සත්‍යන්ත ඉස්සන් ලෝක සත්‍යන් දුක් විඳින ආකාරය දැක්කා. උන්වහන්සේට දුක ගැන ඇතිවුණු අවබෝධයේ ඒ අවස්ථාවේදී මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඇති නොවන ආකාරයේ අවබෝධයක්. සරියොත් මහරහතන් වහන්සේටවත් එවැනි අවබෝධයකින් ලක්ෂයෙන් දසලක්ෂයකින් අසංඛ්‍යයෙන් එකක්වත් ලබන්නට බැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මහණෙනි මේ අතීතයේ විඳපු ලද දුක උඹලා දන්නවනම් වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව උඹලගේ හිස ගිනිගත් හිස ගිනිගත් හිස නිවන්නට යන්නේ නැතුව මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරලා නිවනින් සංසීමට උත්සාහ ගන්නවායි කියලා. මේ බුදුරජාණන් වහන්සේ ආවට ගියාට කටට ආපු වචන ප්‍රකාශ කරන පුද්ගලයෙක් නෙවෙයි. උන්වහන්සේ හදවතින් දක්නා දෙයක් මේ කියන්නේ. හදවතින් දැකපු හදවතින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ දෙයක් කියන්නේ. ඊයේ තරම් තරුණෝ දුකක් උන්වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධයෙන් තමයි මේ ලෝක සත්‍ය මිනිසයා දුක් විඳිනවා මේ දුක ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ආදී විවිධාකාරයෙන් දුක් සත්‍ය මේ දන්නවා විස්තර කරලා තියෙන පාඩ දන්නවා ඒ විදිහට උන්වහන්සේට මතුවි මතුවි ඇවිල්ලා හදවත තුලින් පේනවා මේ දුකක් ලෝකයේ පවතිනයි කියන්නේ මේක කිසි කෙනෙකුට නැහැ කියන්නට පුළුවන් දෙයක් නෙවෙයි දුකක් තියෙනවා ඒක සම්පූර්ණම සත්‍යයක් එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේ දුක ඇති උනේ ඇයි මේ පටිච්චසමුප්පාදයේ සරසා යන ගමනක් බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ බැලුවා ප්‍රඥාවෙන් බලනවා දැන් උන්වහන්සේගේ සමාධි ප්‍රඥාව අතිශයින්ම දියුණුයි හතරවෙනි ධ්‍යානයේ සිටින්නේ එවැනි තත්ත්වයක ඉඳගෙන ගම්භීර වූ ප්‍රඥාවකින් දකිනවා දකිනකොට පේනවා ಜಾති පච්චය මේ ಜಾතිය නිසා තමයි මේ ඔක්කොම දුක් ඇතිවන්නේ ඉඳින්ද තියෙන සංකා දුක් ඉඳින්ද සිදුවන්නේ ඉපදීම නිසා ඉපදුනේ නැත්නම් කිසි කෙනෙකුට කිසිම දුකක් නෑ. අපි මේ ලෝකේ ඉපදුනේ නැත්නම් මේ දක්වා විඳින ලද කිසිම දුකක් අපිට විඳින්නට නෑ. විඳින්නට වන්නේ ඒ වගේම අනාගතයේදී අපිට විඳින්න තියෙනවා තව මීට වඩා දරුණු දුක්. එන්න එන්න ජරා දුක වැඩි වෙනවා සමහරට එන්න එන්න ව්‍යාධි දුක් වැඩි වෙනවා නොඑක ආකාර කායික මානසික පීඩා දුක් වලට මුහුණ පාන්නට සිදුවන්නට පුළුවන්. එවැනි දුක් අනාගතයේ ඉඳින්න තියෙන හරියට මහා පර්වත තුනක් පෙරලි පෙරලි එනවා වගේ බුදුහාමුදුරුවෝ දක්වන ජාති පර්වතේ පෙරලෙනවා ව්‍යාධි පර්වතේ පෙරලෙනවා මරණ පර්වතේ පෙරලි පෙරලි එනවා ඒක ඒක පෙරලි පෙරලෙන්න තැන මිනිහෙක් ඉන්නවා ඉතින් ඒ මිනිහා යට වෙලා තප්පල යනවා ඒ වගේ තමයි මේ ලෝක සත්‍ය කියන කතාව වෙන තැනකින් දක්වලා තියෙන. ඉතින් මේ විදිහට විවිධ දුක් වලට බඳුන් වෙලා තියෙනවා. මේ දුක ඇතිවන්නේ කෙනෙක් ඉපදිච්ච නිසා. ඉපදුනේ නැත්නම් ඔහුට දුකක් නැහැ. එතකොට දුක පහළ වීමේ හේතුව එතන දකින්නේ බුදුරජාණන් වහන්සේ ධාතිය වශයෙන්. මේ එතකොට බුදුරජාණන් වහන්සේ ධාතිය කියනකොට මේ ඇයිද තියෙන ඉපදුනා කියලා නමුත් බුද්ධ ඥාණයට බුද්ධ ඥාණය කියන්නේ බෝධිසත්ව ඥාණයට වැටෙනවා. මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකසත මේ ආකාරයෙන් පහළ වෙනවා. මේක තමයි ධාතිය කියලා. මේක කියනකොට මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඉස්සෙල්ලා මේක අත්දකින්න එක පරණ ගම්බීරතම කාරණාව. අපිට කියලා දුන්නත් මේක මේ විදිහට සිද්ධ වෙනවා කියලා අත්දකින්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට නොහැකි කාර්යයක්. විශාල සමාධියක් විශාල ප්‍රඥාවක් විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට පමණයි ඒක අත්දැකෙන්න පුළුවන් වන්නේ නැති කෙනෙකුට වචන මාත්‍ර පමණයි බුදු සංඥා මාත්‍ර පමණයි ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකිනවා මේ විඥානයේ පහළ වීම නිසා තමයි මේ જાතිය පහළ වීම තම නිසා තමයි මෙතන දුක ඇතිවන්නේ. මෙතන හේතුවක් සහ ඵලයක් තිබෙනවා. හේතුව තමයි ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම, જાතියේ පහළ වීම. ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය තමයි මහා විශාල මේ මහා දුක්ඛ ස්කන්ධය. එතකොට උන්වහන්සේ බලන ඇයි මේ જાති ඇති වුනේ මේ පටිච්චසමුප්පාදේ උන්වහන්සේ අවබෝධ කරපු ආකාරයේ භාවනා කරන කෙනෙකුට තවවනන අවබෝධ කරගන්නත් පුළුවන් නිවන් දකින්නත් පුළුවන් ඒතකොට જાතිය ගැන දුන්න හේතුව බලනකොට උන්වහන්සේ දකිනවා මේ જાතිය ඇතුනේ කර්ම භව ශක්තියෙන් තිබෙන නිසා කියලා දැන් මේක කියනකොට මේ ඇයිට අපි අහලා තියෙන පොත් වලින් කියලා තියෙන මේක සුළු දෙයක්. නමුත් තමන්ගේම නුවණින් මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ කර්ම භව ශක්තියන් තුල නිසා කියලා. කර්ම භව ශක්තියන් නිසා මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ මෙහෙමයි කියලා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න එක අතිගම්බීරෝ කාරණාවක්. ඒකයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගම්බීරයි ගැඹුරු අර්ථයක් අර්ථයක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. එහෙම නැතුව කියන දේවල් කටපාඩම් කරගෙන කියන්නට පුළුවන් ලියන්නට පුළුවන්. එවැනි එකසින් පරිසම්පාද ධර්මයන් ගන්නවා කියලා කාටවත් කියන්නට බෑ. මේ සත්‍යස්සසේ අත්දකින්න එක බුදුහාමුදුර මේ දකින්නේ. Taman අත්දකින්න ඉස්සෙල්ලම දකින්නේ කවුරුත් කියලාත් නෙවෙයි. එතකොට ඒක ඇත්ත වශයෙන්ම අත්දැකීමක්ම විය යුතුයි. ප්‍රත්‍යක්ෂයෙන්ම තමාගේ අත්දැකීමක්ම විය යුතුයි. භවපච්චයා ජාති කියලා උන්වහන්සේට දෙනවා. කර්ම භව ශක්තිය නිසා ජාතිය තියෙන මේක ප්‍රතිප්‍රතිසම් පටිච්චසම්පාද ධර්මයේ අති ගැඹීර අවස්ථාවක්. මේක අපි භවකල්පය ජාති විස්තර කරනකොට කියන්නේ. එතකොට මේ භවය පහළ වුණේ ඇයි? දැන් ජාතිය ඇතුණේ භවය නිසා කියලා කියනවා භව ඇතුණේ ඇයි? කර්ම භව සිදුණේ ඇයි? උන්වහන්සේ ආපස්සේ බලනවා බලනකොට පේනවා භවයේ ඇතුලෙන් උපාදාන කරනවා සිතින් අල්ලනවා ඡන්දයෙන් කැමැත්තෙන් බැඳෙනවා රාගයෙන් ඇලෙනවා මේ ඡන්දයෙන් ඇලීම කැමැත්තෙන් ඡන්ද රාග දෙකෙන් ඇලීම කැදීම ඇති කර ගැනීම නිසා තමයි මේ කර්ම භව රැස්වන්නේ ඉතින් ඡන්දයෙන් රාගෙන් අල්ලනවා කියනට අල්ලන දේවල් ඔක්කොම පේනවා. විශේෂයෙන්ම Tamanගේ පංචස්කන්ධ ලෝකයේ අල්ලන ආකාරය බුදුරජාණන් වහන්සේ බෝසත් මෝඩේ විදර්ශනය කළේ. ඒ පංචස්කන්ධ ලෝකයන් මේ විදිහට උපාදාන කරනවා අඡන්දයෙන් රාගෙන් දැනෙනවා. මෙසේ දැනිච්ච නිසා තමයි මේ විදිහට කර්ම භව රැස්සන්නේ. මේකත් කියනකොට මේ ඇයට යන්තම් ඔය තේරෙයි මේක සිදුවන්නේ කොහොමද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ ලෙසින් අත්දකින්න එක පරම ගම්බීර කරුණක්. මේක අත්දකින්නට පුළුවන් වන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් 100%ක් වාගේ රහත් වූ කෙනෙකුට පමණ. ඒ කියන්නේ ඒ ශ්‍රාවක බෝධියකින් අත්දකින්න පුළුවන් මට්ටමට අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වුණාට පස්සේ තමයි. ඒන් පහළ කෙනෙකුට ඔකේ නියම தත්ත්වයේ හරියට අත්දකින්නට බැහැ. එතකොට දැන් උන්වහන්සේට තේරෙනවා මේ උපාදාන පත්‍ය භවෝ කියන්නේ. ඊළඟට උන්වහන්සේ බලන මොකද මේ උපාදානය ඇතිුනේ? ඇයි මේ මිනිස්සු දෙතින් අල්ලගන්නේ? ඇයි මේ මිනිස්සු සංගරාගයෙන් බැඳෙන්නේ? සංදේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම. මේ කැමැත්ත නිසා ඇලීමෙන් මේ පංචස්කන්ධ ධර්මයන් අල්ලගන්නේ ඇයි? මෙතෙන්දි ප්‍රායෝගික වශයෙන් බලනකොට කෙලින්ම අවිද්‍යාව සිත තුළින් මතේ මතේ පෙන්වන්න කරනවා. නමුත් ඒ අවිද්‍යාව මතකන පෙන්වන්න කරන එක තියෙද්දී බුදුරජාණන් වහන්සේ තෙන්දි ප්‍රකාශ කරනවා උපාදානයේ ඇතුනේ තණ්හාව නිසා කියලා. තණ්හා පත්‍ය උපාදාන. ඇත්තෙන්ම මෙතන ප්‍රායෝගික වශයෙන් දැర్శණය වන්නේ අවිද්‍යාව තුළින් උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය. බෝධිසත්ව මූලයේදී ඒක දකින්නට ඇති නමුත් යම් කිසි හේතුවක් නිසා තණ්හාව නිසා උපාදාන ඇති වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබ්බ දැක්කේ. ඒ උන්වහන්සේ තව බුදුන් බව පෙන්වන කලේ. ඒක මට පැහැදිලිවම කියන්නට බෑ ඇයි ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළේ කියලා අවිද්‍යාව නොකිය මෙතන තණ්හාව ඇති කියලා දැක්වි ඇයි කියන කරුණ. කෙසේද තණ්හාවෙන් තමයි මේ අල්ලන්නේ ආශාවක් වෙනවා. ආශාවක් නැත්තම් අල්ලන්නේ. ඕක තමයි සරලම හේතුව වශයෙන් දක්වන්නේ. ඊට වඩා ගැඹුරු හේතු තියෙන්නේ. නමුත් මේ සරල හේතෙන් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවානේ. මේ ආශාව තියෙනවා, මේ තණ්හාව තියෙනවා. ඒක නිසා තමයි පංචස්කන්ධ ධර්මයන් අල්ලන්නේ. තමන්ගේ ශරීරයට ආශා කරන වේදනාවට ආශා කරන සංඥාවලට ආශා කරන සංඛාරවලට ආශා කරන විඥාණයට ආශා කරන මේ ආශා කිරීමට හේතුවක් තියෙනවා ඒ හේතුව සොයහා යන ගමන මේ බුදුරජාණන් වහන්සේ බෝසත් මූලයේදී කරන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කරගන්නටයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී උන්වහන්සේ දකිනවා මේ තණ්හාව ඇතුනේ තණ්හාපච්චය පාදානං තණ්හාව ඇතුනේ කුමක් නිසාද කියන එක දකිනකොට වේදනා පච්චය තණ්හා වේදනාව නිසායි ලෝක සත්‍යයට තණ්හාව ජනිත වන්නේ කියලා. වේදනාව කියනකොට සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා, විවිධාකාර වේදනා පහළ වෙනවා. මෙන්න මේ වේදනා විඳීමට තියෙන කැමැත්ත, රුචිය ඒකට තියෙන අභිලාෂය තමගේ යටිසිතේ සියුම් වශයෙන් හෝ ඡන්දයක් වාගයක් තියෙනවා නම් සුඛ වේදනා විඳීමට මෙන්න මේ හේතෙන් තමයි ආශාව ඇතිවන්නේ. එතකොට මේ ප්‍රායෝගික පැත්තෙන් අනිත් පැත්ත කතා කරනවා නම් ඕක සම්පූර්ණයෙන් ওই සුඛ වේදනා විදියෙම තියෙන සියුම්ම ආසාවක් නැත්තටම නැති කරාට පස්සේ තමයි මේ ඡන්ද වේදනාව කෙරෙහි තියෙන උපාදානය අයින් කරාට පස්සේ තමයි තණ්හන් නිරුද්ධ ඒ ප්‍රතිලෝම පැත්තට කියනවා. දැන් අපි මේ අනිත් පැත්තට කියන්න යන්නේ. එතකොට තණ්හා පත්‍ය උපාදාන කියලා උන්වහන්සේට පේනවා. ඇයි මේ තණ්හාව ඇතුනේ තණ්හාව ඇතුනේ වේදනා පත්‍ය තණ්හා කියලා දැන් අවබෝධ කරේ. කුමක් නිසාද වේදනාව ඇති වෙන්නේ කියලා උන්වහන්සේ නැවත බලනවා. මේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් පොත්වල ලියවිලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි කියනවා ඔක කියන එක ලියන එක අහන එක නෙවෙයි අපංගම. පළමුවෙන්ම මේ කරුණු පැහැදිලි ලෙස සත්‍යසේස අත්දකින එක මහා ගැඹීර වූ කාරණාවක්. අනිත් අතින් මේවා ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් මෙහිමමයි සිදුවන්නේ කියලා දකින එක අද උනත් ගැඹීරයි. ගැඹුරුයි. එතකොට ඔන්න දැන් වේදනාව ඇති වෙන හේතුව හොයන්නේ වේදනාව ඇති වෙන හේතුව දක්නට උන්වහන්සේට පෙන්වන පස්ස පච්චා වේදනා කියලා. පස්සයක් නැත්නම් වේදනාවක් නෑ. සිත ගිහිල්ලා ස්පර්ශ ගන්නට ඕනේ. සිතේ ස්පර්ශ චෛතකේ පස්ස චෛතසිකේ සහිත චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වන්නට ඕනේ. ඇහැට රූප පෙන්න රූපයේ දැක්කට පස්සේ චක්ක විඥානෙ ඇතිලා ඒ රූපයේ සිතින් ස්පර්ශ කිරීමක් කළොත් පමණයි ඇහැට දැකපු රූපයක් පිළිබඳව වේදනාවක් දැනෙන්නේ. ඒතකොට ඒ පස්සේ නැත්තම් වේදනාවක් දැනෙන්නේ. කනට ඇහිලා ශබ්ද වැදිලා ඒ ශබ්දේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණාට පස්සේ ඒකාසෝත විඥාන ආදී ධර්මයන් පහළ වුණාට පස්සේ තමයි අහසන ලද ශබ්දයේ පිළිබඳව වේදනාවක් ඇතිවන්නේ එතකොට යම් කිසි කෙනෙකු අනිත් ඉන්ද්‍රියන්ට මෙහෙමයි යම් කිසි ස්පර්ශයක් පහළ වුණේ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධිතව ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හැම වෙලා ඒ තුලින් විඥාන නාම ධර්මයන් පහළ වෙලා ස්පර්ශයක් ජනිත වුණේ නැත්නම් ඔය කිසිම අරමුණක් තුළින් අපට කිසිම වේදනාවක් ගෙන දෙන්නේ. අපි හිතුවා මේ වෙලාවේ ඉතාම ලස්සන සංගීතයක් ඔය හරි තියෙනවා කියලා ලෝකෙ කොතනක හරි. අපිට ඕක කොයි ආකාරයෙන් හරි දැන් අහන්න නෑ. ඉතින් ඔය සංගීතය පිළිබඳව ඒකට ඇලුම් කරන කෙනෙකුට ආසාවක් පහළ වෙන්නත් පුළුවන්. නමුත් ආසාවක් එන්න බෑ. කණේ ඇවිල්ලා ශබ්ද ස්පර්ශල නෑ. දක්නේ. ඉතින් ඒ පස්සේ නිසා තමයි වේදනාව ඇති වෙන්නේ පස්ස පච්චා වේදනා කියලා උන්වහන්සේ ලකිනවා. දැන් මේ පස්සේ ඇතුනේ කුමක් නිසාද ඊළඟට විමසන කාරණාව. එතකොට උන්වහන්සේට පේනවා පස්සේ පැතුනේ සලායතන පච්චයා පස්සු මේ ආයතන හයක් තියෙනවා ඒක නිසයි මේ පස්සේ ඇති වෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඒවා මේ දන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයක් තියෙනවා මේ ඉන්ද්‍රිය හය ආයතන භාවයට පරිවර්තනය වීම නිසා තමයි පස්සේ ඇතිවන්නේ. ඉතින් ඕවා මේ දැන් විස්තර කරන්න යනවා නෙවෙයි මේ පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ආකාරයේ කෙටියෙන් හඳුන්වා දීමක් අපි මේ කරන්නේ. එතකොට ඒ පස්සේ ඇතිවීමට අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පරිවර්තනය වෙන්න ඕනේ. ආයතන සලායතන ආයතන හයක් ඒකයි සලායතන කියන්නේ ච ආයතන සලායතන ඒ ආයතන හය නිසා තමයි වේදනාව ජනිත වෙන්නේ පස්සේ ජනිත එතකොට දැන් මොන සලායතන ඇතුනේ ඇයි ඊළඟට උන්වහන්සේට බපයාගෙන යන කාරණා නාම රූප ධර්මයන් තියෙන නිසා තමයි මේ සලායතන ඇතිවන්නේ නාම රූප පත්‍ය සලායතන දැන් මෙතනක් තියෙනවා ගැඹුරු කාරණාව. සලායතන කියන්නේ ආයතන හයක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔහයට ඇහැට චක්ඛායතනය කියනවා, කනට සෝතායතනය, අනිත් ඒවත් ඒ විදිහට ගානායතන, ජීවආයතන, කායායතන. මේ පහම රූප. මනෝආයතනය කියන්නේ නාම. එතන තියෙන නාම රූප. ඒකට දැන් සලායතන ඇතිවෙච්ච හේතුන් හොයන්න යනකොට උන්වහන්සේ බලනවා නාම රූප පත්‍ය සලායතන. මේ නාම රූප නිසායි මේ සලායතන කියන නාම රූප පහළවන්නේ. මෙතන මේ නාම රූපයන්ගේ පැවැත්ම තුළින් නව නාම රූප ධර්මයන්ගේ පහළවීමක් උන්වහන්සේ දකින සලායතන තත්ත්වයට පත් වෙනකොට. එතකොට මේ නාම රූප ධර්මයන් පහළ වෙච්ච නිසා තමයි සලායතනේ පහළ වුණේ ඇතිවන්නේ කියන කාරණාව උන්වහන්සේ අවබෝධ කළා. දැන් සලායතන ඇති වෙච්ච හේතුව නාම රූප වශයෙන් දැක්ක ඒක නිසා වෙනා නාම රූප ඇතුණි ඇයි නාම රූප ඇති වුණේ ප්‍රතිසන්දි විඥානයේ නිසා විඥාන පත්‍ය නාම රූපං බෝධිසත්වය පටන් ගත්තේ දුක තේරුම් අරගෙන දුක ඇති වුණේ කොතෙන්ද කියලා කොතනින්ද කියලා බලාගත්තාම දුක ඇති වුණේ ජාතිය ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම නිසා දැන් මේ කැරකිලා කැරකිලා රවුම ගහලා ගහලා ගහලා දැන් ආපහු ආවේ කොතෙන්ද එතෙන්ටමයි විඥාන පත්‍යා නාම රූපං විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. උන්වහන්සේදී දකිනවා පච්චුදාවන්තිකෝ ඉදං විඥානං නාම රූපං හා නාතරං ගච්ඡති මේ විඥානේ ආපෝ කැරකිලා එතෙන්ද මෙයනවා මේ විඥානේ නාම රූපේ ඉක්මවා යන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා පවතිනවා මුචිත වෙනවා උපදිනවා ආදී කවර දෙයක් කියුවත් මේ විඥානයේ සහ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මත ක්‍රියාත්මක වන ධර්මයන් අතර මෙතන අං කිසිවක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරනකොටම මේක තමයි සමුදය මේක තමයි සමුදය කියලා උන්වහන්සේට සමුදය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා සමුදය සමුදයෝතිකෝ වික්කවේ මේක තමයි සමුදය සමුදය කියලා උබ්බේ අනනසතේසු ධම්මේසු හේනේසු විරෝමේ ධම්මේ කරේ චක්කුම් වල පාදේ ඥානං වල පාදේ සංඥා වල පාදේ විද්‍යාව වල පාදේ ආලෝක වල පාදේ වශයෙන් දක්වනවා මට ඇස පහළ වුණා නෙන පහළ වුණා කන පහළ වුණා ප්‍රඥා අවලෝකයේ පහළ වුණා අවිද්‍යාන්ධකාරය ඒක වසා සිටියන් අවිද්‍යාන්ද අවිද්‍යා අඳුර දුරු උනායි කියලා උන්වහන්සේගේ සිතට අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒක උන්වහන්සේ ප්‍රකාශ කරන මේ සෝතේ මේ විදිහට මේ විදිහට පහළ උනායි කියලා ওই ආකාරයෙන්ම විපස්සීසිකී ආදී අනිත් සෑම බුදු කෙනෙකුටත් ওই ධර්මතාවයන් ওই විදිහටම පහළ වූ ආකාරය බුදුරජාණන් වහන්සේ වෙනස් සූත්‍රයකදී දක්වලා තිබෙනවා. මෙන්න මේෙහිදී මේ පටිච්චසමුප්පාද ධර්මයේ චක්‍රයක් වශයෙන් කරකෙන ආකාරය උන්වහන්සේ අවබෝධ කළා. ඕකේ අනිත් පැත්ත දැන් හොයන්නට යනවා. නෑ එතන දුකක් තියෙනවා දුක නැති වෙන්නේ කුමක් ඇතිවිත්ද? කොමක් නිරුද්ධ කළ විටද දුක නැති වෙන්නේ. ජාතිය නිරුද්ධ කළොත් දුක නැති වෙනවා. නැත්තම් දුක නැති කරන්නට බෑ. ජාති නිරෝධා දුක්ඛ නිරෝධෝ. ඝාතී නිරුද්ධ කිරීමෙන් තමයි දුක නිරුද්ධ වෙන්නේ. මේ විදිහට අර කලින් කියපුවාම ඔක්කොම නිරුද්ධ කරගෙන නිරුද්ධ වීම දකින්නවා. නිරුද්ධ වීම දැක දැකා ගිහින් අන්තිමේදී විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානේ නිරුද්ධ වීමෙන් තමයි නාම රූප නිරුද්ධ වෙන්නේ නාම රූප නිරෝධා සලආත නිරෝධෝ නාම රූප නිරුද්ධ වීමෙන් සලආත නිරුද්ධ වෙන්නේ ආදී වශයෙන් දැකලා මේක තමයි දුකේ කෙලවර මෙතන තමයි නිරෝධ සත්‍ය නිරෝධෝ නිරෝධී තිබිකේ මේක තමයි තමයි නිරෝධේ නිරෝධේ කියලා මේ පෙරණ සුවිරුමම ධර්මයේ කෙරීමට පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වුණා කියලා එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන මේ පටිච්චසමුප්පාද ධර්මය මේ අද මේ අලුතෙන් ආපාය නිසා මේ විදිහට මේ දේශනා ඉදිරිපත් කළේ සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් කරුණු ටිකක් අපි ඉදිරිපත් කළේ. එතකොට මේ සෑම කෙනෙකුටම මේ කියේ කාරණා ටික තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. ඔය එකක්වත් අපි විස්තර කළේ නැහැ බුදුරජාණන් වහන්සේ දැකපු ආකාරය පිළිබඳ හැඳින්වීමක් ප්‍රමාණ පමණයි ප්‍රකාශ වෙන්නේ. එන්න මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබපු අත්දැකීම තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතේ පුරාම පටිච්චසමුපාදයේ විස්තර කරන විට විවිධ විවිධ ආකාරයෙන් විස්තර කළේ ධර්ම දේශනා වශයෙන් ඉදිරිපත් කළේ සූත්‍ර වල කරුණු දැක්වීම. එනිසා මේ ඈත් මේ පටිච්චසමුප්පාද ධර්මයන් තරමද්දුරට අවබෝධ කරගන්න බලන්න මේ විදිහට තමයි සංසාර දුක නැවත නැවත ඉපදී ඉපදී යන්නේ කියන කාරණාව මේ ගැඹුරු පටිච්චසම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්තේ විශේෂයෙන්ම නිරෝධ පැත්ත දකින විට අවිහෙත පත්‍යස් වශයෙන් හදවතින් මේක දකින්නට පුළුවන් වුණොත් ඒ ක්‍රියාදාමය තුළින් ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී මොනවත් නිවනිසන් සීමට පුළුවන් ශක්තිය ලැබේවි. එසේම වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව මෙතනින් නිම කරනවා. බයි දෙවියන් ළඟට දෙමු ආකාශත්හාදි වෙන පාඩේ ගිමු ආකාශත්හාදි බොම්මත්තා දේවානාගා මහින්දිකා පින්නම් සම්මෝදිතා චරණ ලක්ෂණ සාසන ආකාශත්හාදි බොම්මත්තා දේවානාගා මහින්දිකා පින්නම් දිත්තවචනං දක්ඛන්තු දේශනං ආකාසට්ඨාදී උම්මත්තා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වාචනං දක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනිකයි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යයි ධම්මේ පුඤ්ඤං අනුසවක්ඛ්‍යා වාන්නෝතු සබ්බ දුක්ඛා පමින්තතු මේ කළ සේවම කුසල සත්‍යං මෙයාගේ මෙලොව යහපතසල සේවා පරලොව යහපතත් පත් වේවා නිවනිසන් සේමලත් මේ කුසල හේතු උපනිස්සය වේවා